විශාකම් මහත්මියට තව මොනවා හරි අහන්න තියෙද? එහෙමයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව්. ආ ඒක අර ධම්මානුසාරී සද්ධානුසාරී කියලා සමහර වෙලාවට දැන් ධම්මානුසාරී ඔව් ධම්මානුසාරී සද්ධානුසාරී පුද්ගලයා ගැන කියන්නේ එතනත්තා මරණයටපත් මත්තේ සෝවාන් වෙනවා කියලානේ. එතකොට ඉතින් එතනත්තා සෝවාන්. එහෙමයි. ඔව් එතකොට ඒක ගැන කතා ඒ උනාට ස්වාමීන් වහන්සේ ඒ ධම්මානුසාරී සද්ධානුසාරී වෙන්නේ මේ නිවන් දකින මොහොතට මොහොතකට කලින් වෙන එකක්ලු කියලානේ කියන්නේ. ඒක තමයි. ඔය මහානායක හාමුදුරන්ගේ පොතක තියෙනවා නේද එහෙම. ඔව්. එතකොට ඊට ගොඩක් කාලෙක ඉඳලා එහෙම වුණත් ඒ මොහොතේ එහෙම වුණත් ධම්මානුසාරී සද්ධානුසාරී පුද්ගලයා මරණයට කලින් අනිවාර්යෙන් සෝවාන් වෙනවා කියන ප්‍රකාශනයක් තියෙන නිසා ඒතර ඒතනත්තා මේ යන්නේ සෝවාන් කෙනෙක් හැට. එතකොට ඒතරත්තගේ මරණය ගැන අපට කතා කරන්න වෙන්නේ සුගතිය දුපන්නේ දුගතිය දුපන්නේ කියන කතා කරන්න වෙන්නේ සද්ධානුසාරීද ධම්මානුසාරීද කියන එක පාදක කරගෙන නෙමෙයි. ඔහු සෝවාන් ඵලලාභියෙක් හැටියටයි මේ යන්නේ. එතකොට කිසිසේත්ම දුගතිය උපදින්න විදිහක් නැහැ. ඒතර එයා සෝවාන් එහෙමයි ස්වාමීන් ඔය සමා වෙන්න එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ගොඩක් කට්ටිය හිතනවා දැන් මේ ධර්ම මාර්ගයේ අපි ඉන්නවා නේද? එතකොට තමන් ප්‍රශ්නේ අහන්න එහෙම ඔව් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට චුල්ලසෝතාපන්න කියලා කියන්නේ කුමක්ද? චුල්ලසෝතාපන්න කෙනා දුගතියේ උපදින්න පුළුවන්ද කියලා. එතකොට මේ මරණයෙන් පස්සේ උපදින කතන්දරය ගැන නෙමෙයි අහන්නේ. ඒතර ඒකට පැහැදිලි ස්වාමීන් වහන්සේ මම අහන්නේ වෙන ප්‍රශ්නයක්. මම අහන්නේ දැන් සාමාන්‍යයෙන් සමාජ කතාවක් තියෙනවානේ ධම්මානුසාරී හරි සද්ධානුසාරී හරි වුණොත් ඒ එහෙම කෙනෙක් මේ සෝවාන් වෙලා තමයි මැරෙන්නේ කියලා ඒ වුණාට දැන් ඒ වැරදියට තේරුම් අරගෙනනේ ධම්මානුසාරී මේ සද්ධානුසාරී කියන්නේ සෝවාන් වෙන මොහොතේ ක්‍රම දෙකක් නේද? ඔව් ඒක සමහර කෙනෙක් සද්ධා පාද කොටගෙන මාර්ගයට යොමු වෙනවා සමහර කෙනෙක් ප්‍රඥා පාද කරගෙන මාර්ගයට යොමු වෙනවා ඉතින් දැන් අභිධර්ම ක්‍රමයේ අනුව ඒ අවසාන මොහොතේ ඇති වෙන චෛතසික ධර්මයේ මතයි ඒක තීරණය වෙන්නේ සූත්‍ර සූත්‍ර ක්‍රමයේ හැටියට ඒ ගුණය පාදක කොටගෙන නම් ඒතනත්ත ගුණධම් වඩන්නේ ඒතනත්ත සද්ධානුසාරී කියලා හඳින්වීමට බාධාවක් නැහැ. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සූත්‍ර ක්‍රමයේ හැටියට පැහැදිලි කරනවා සෝවාන් මාර්ගයටපත් පුද්ගලයා ඵලයටපත් පුද්ගලයා ඵලයටපත් පුද්ගලයා කියලා හඳුන්වන්නේ සෝවාන් මාර්ගසිතයි ඵලසිතයි ඇති වුණාට පස්සේ සෝවාන් මාර්ගයට පැමිණි පුද්ගලයා පැහැදිලි කරන්න තමයි ඔය සද්ධානුසාරී ධම්මානුසාරී කතන්දර කියන්නේ. ඒතකොට අනාගාමී අනාගාමී මාර්ගයට පිටිපන් පුද්ගලයා කියලා කියන්නේ සෝවාන් ඵලයටපත් වුණු දවසේ ඉඳලා එතනත් අනාගාමී මාර්ගයේ හැටියටයි සූත්‍රකමේ කතා කරන්නේ. හැබැයි අභිධර්ම ක්‍රමයේ හැටියට කතා කරනකොට සෝවාන් ඵලයටපත් වෙච්ච දවසේ ඉඳලා එතනත්තා අනාගාමි මාර්ග මාර්ගයේ ගමන් කරනවා කියන කතාවක් නෑ අනාගාමි සකෘදාගාමි මාර්ගයේ ගමන් කරනවා කියලා කතාවක් නෑ සකෘදාගාමි මාර්ග සිත ඇති වෙන මොහොත තමයි අභිධර්ම ක්‍රමයේ අනුව මාර්ගයයි කියලා හඳුන්වන්නේ. ඉතින් අන්න ඒ වගේ වෙනසක් ඇති වෙනවා. ඔව්. අභිධර්ම අනුව ඒ වුණාට හුඟක් වෙලාවට ඔය සූත්‍ර ක්‍රමයට ගියොත් හුඟක් වෙලාවට මිනිස්සු සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන්නේ අපි නම් ඉතින් මැරෙන මැරෙනකොට සෝවාන් වෙලා තමයි මැරෙන්නේ කියලා ඉතින් ඔය සද්දාවක් හරි තියෙනවනම් ඒක මගේ ප්‍රශ්නේ මතකලේ සාමනාස්තේරුවන් ඒකම ඉතින් මුලාවකට හේතු වෙලා අර කරගන්න පුළුවන් දේ කරගන්නෙත් නැති වෙන්නත් හේතු වෙන්න පුළුවන් ඒකයි මම එහෙමයි සාමනා සමහරු දිරිමත් කරන්න යම් යම් උපාය මාර්ග යෙදීම හොඳයි ඒකම වැරදිලා ගිහිල්ලා ඔක්කොම අවුල් කරගන්නත් පුළුවන්